卡哇伊 දිවිය සතු Ustadz සියලු මනුෂ්‍යයෝ the world. ශාන්ත වූ මේ මොහොත අතීතයෙන් හා අනාගතයෙන් නිදහස් වූ වර්තමාන මොහොතේ මොනතරම් කෙටි හුස්මක්ද අවශ්‍ය වර්තමාන මොහොතට මේ මොහොතේ ජීවත් වීම සඳහා ඉල්ලාගෙන ආපසු දෙන හුස්මට ගත වෙන්නේ තත්පර දෙක තුනක් තත්තර දෙක තුනක් සාවධානව සිටීම අවදිමත්ව සිටීම කළ නොහැකි කාර්යයක් නොවේ

මේ මොහොතේ ජීවත් වීම පිණිස හුස්මක් අරගෙන ආපසු දෙන කාලය ඒ තත්පර කිහිපය තුල සිටිවිලි ගණනාවක් ඇවිත් යනවා නෙළුම් කොළයට වැටෙන දිය බිඳු මෙන් ඒ සිටිවිලි අවදිමත් බවට පුරාගන්නේ නැහැ දැනගන්නවා අතුරුදහන් වෙනවා <coughs> සිතවිල්ලක් පැමිණි බව දැනගන්නවා හුස්ම අත්දකින්නවා ඉල්ලා ගන්න හුස්ම ආපසු දෙන හුස්ම මොන සිතවිල්ල ආවත් අල්ලගත්තේ නැත්නම් ආපසු යනවා නවතින්නේ සිතවිලි ඉදිරියේ නෙළුම් පතක් වෙන්න පුරා ගන්නෙ නැති රඳව ගන්නෙ නැති

සිතිවිලි ආවත් නාවත් නැහැ වෙනසක් අල්ලගත්තේ නැත්නම් සිතිවිලි අල්ලා නොගෙන ඉන්නයි භාවනාවේ ඒ සඳහායි මේ පුහුණුව එතනයි නිදහස සැනසෙල්ල සැහැල්ලුව අපේම සිතිවිලිත් අනුන්ගේ සිතිවිලිත් දැනගන්න ලැබෙනවා ජීවත් වන විට දැන ගැනීමෙන් අතර වූ අල්ලා නොගෙන